තෙරුවන් සරණයි සියලු දෙනාටම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ඒ උතුම් සද්ධර්මයේ තරම් වටිනා දෙයක් මේ මුළු තුන් ලෝකෙම හොයන්නට ඇත්තේ නැහැ. සත්වයාට සැනසෙල්ල උරුම කර දෙන, නිවීම උරුම කර දෙන ඒ ධර්මය මහා ඖෂධයක්. ඒ වගේම ඒ බුද්ධෝත්පාද කාලය මේ ලෝකේ තාම දුර්ලභයි වගේම බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මය ලෝකයේ තුල ශ්‍රවණය කරන්නට ලැබීමත් ඉතාම දුර්ලභයි. ඒ දුර්ලභ වූ සද්ධර්මය ලෝකයේ තුල පවතින හැම මොහොතකම අසරණ සත්වයකට දුක්ගිනි නිවා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ අසුරු කරගෙන නොඑක් කුසල ධර්මයන් સિદ્ધ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මේ ධර්මය කියලා කියන්නේ මහා වටිනාම දෙයක්. ඒ වටිනා උතුම් සද්ධර්මය ලෝකයේ තුල රැක ගැනීම සඳහා යම් කිසි කෙනෙක් වෙහෙස වෙනවා නම් කටයුතු කරනවා නම් ඒක ඔහුට බොහෝ කාලයක් සැනසෙල්ල පිණිස පවතින දෙයක්. මේ මහා වටිනා සද්ධර්මය ලෝකේ හැම කාලෙකදීම පවතින්නේ නැහැ. ඒක යම් යම් මිනිසුන්ගේ කෙලෙස් බහුලකම් මතුවෙනකොට යම් යම් අර්බුද හමුවේ ඒ ධර්මය මේ ලෝකෙන් ටිකෙන් ටික ටිකෙන් ටික අතුරුදහන් වෙලා යනවා. ඒ විදිහට අර්බුද හමුවේ මේ ධර්මය නැතිවන්නට පටන් ගන්නකොට විවිධ සත්පුරුෂයන් විසින් මේ ධර්මයේ රැක ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරනවා. ඉතිහාසයේ ධර්ම සංගායනාවන් සිද්ධ වුණේ මහරහතන් වහන්සේලා අතින් ඒ විදිහටයි. ඒ ධර්මයේ රැක ගැනීම සඳහා ඒ මහරහතන් වහන්සේලා ධර්මයේ සංගායනා කරමින් අර්බුද ඇති වූ අවස්ථාවල ඒ අර්බුද විසඳමින් ඒ කටයුතු සිදු කරන්නට යෙදුනා. ඒ විදිහට රැකගත්ත ඒ උතුම් ධර්මය අපේ ලංකාද්වීපය තුලත් ඒ බහනක සම්ප්‍රදායන්ගෙන් පැවතගෙන ඇවිල්ලා පුස්කොළ පොතට ඊට පස්සේ පුස්කොළ පොතෙන් මුද්‍රිත පොතට පරිවර්තනය වෙලා මුද්‍රිත පොතෙන් නැවත විද්‍යුත් මාධ්‍යයටත් පත් කරගන්නට යෙදුනා. මෙන්න මේ විදිහට ධර්මය අද සුරක්ෂිත වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනවා. ධර්මය සුරක්ෂිත වන්නට කටයුතු සම්පාදනය වෙනවා වගේම මේ ධර්මය ක්‍රමක්‍රමයෙන් හායනයට ලක්වන පැතිකඩත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අතුරුදන් වන ආකාරයන් පිළිබඳව. සම්පසාදනීය සූත්‍ර අටකතාවේදී දක්වනවා මේ පර්යාප්ති ශාසනය තිබෙනකම්ම නැතිනම් පර්යාප්තිය තියනවා කියලා කියන්නෙම මේ ශාසනය පිහිටා සිටිනවා කියන එක. පර්යාප්ති ශාසනයත් යම්කිසි කාලයක අතුරුදන්ව යනවා. පර්යාප්ති ශාසනය අතුරුදන් වෙලා යනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අතුරුදහන් වෙලා යනකොට පළවෙනියටම අතුරුදහන් වෙලා යන දේ තමයි අභිධර්ම පිටකය. ඒ අභිධර්ම පිටකයේ තුලිනුත් ප ဋ ාණ ප්‍රකරණය පළමුව අතුරුදන් වෙනවා. එතනම් පළමුව ලෝකෙන් නැති වී යනවා. පින්නතුනේ මේ වචනේ මොනතරම් සැබෑවක්ද කියන එක අද අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අභිධර්ම පිටකයේ පිළිබඳව බොහෝ දෙනෙක් තම තමාගේ දෘෂ්ටි නැතිනම් විමති පළ කරමින් එය බුද්ධ දේශනාවක් නොවේයයි හඟිමින් තමාට නොවැටහෙන නිසා එය ප්‍රතික්ෂේප කරන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේම තවත් පිරිසක් විසින් ඒ අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක් නොවන බව ප්‍රකාශ කරමින් ඒ ප්‍රතික්ෂේප කරනවා පමණක්ම නෙමෙයි ඒ කරුණාකාරණා පිළිබඳව නොසලකී නොසලකා හරිමින් නොඑක් අර්ථකතන ලබා දෙමින් කටයුතු කරන ආකාරයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් අභිධර්ම පිටකයට අරුබුද එල්ල වෙලා බොහෝමයක් තිබෙන බව අපට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ අතරිනුත් අපිට ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳ විශේෂයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. මොකද ප ဋ ාණ ප්‍රකරණයට මේ දක්වා සිංහල අර්ථකථනයක් නැතිනම් විස්තරාර්ථ සහිත සංග්‍රහයක් අපේ බුද්ධ ජයන්තිය තුලත් ලැබිලා නැහෙනේ. ඉතින් ඒ නිසාම අපේ බෞද්ධ ජනතාව තුළ ප ဋ ාණ ධර්මයේ පිළිබඳව තියෙන්නේ අඩු අවබෝධයක්. ඒ වගේම ඒ ධර්මයේ පිළිබඳව තියෙන්නේ අඩු විමසීමක්. ඒ නිසාම තමයි මේ ප ဋ ාණ ප්‍රකරණ ධර්මය අපිට රැකගන්නට පුළුවන් නම් ඒ ශාසන සංරක්ෂණයට ඉවහල් වන ප්‍රධාන කරුණක් බවට පත්වන්නේ. එනිසා අප මේ ප ဋ ාණ ධර්මය නිතර සජ්ජායනා කරන්නක් බවට පත් කරගත යුතුයි. නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කළ යුතුයි. අප මේ පුරුදු පුහුණු කිරීම ඔස්සේ මේ ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නට පෙළඹෙනවා. මේ ධර්මයේ කුමක්ද කියලා හොයා බලනවා. ඒ ඔස්සේ මේ ධර්මය සංරක්ෂණය වීම සිද්ධ වෙනවා. ඒ නිසා අප අප්‍රමාදීව කටයුතු කරනකොට මේ ප ဋ ාණ ධර්මයේ රැක ගැනීම පිළිබඳවත් අපි අවධානය යොමු කරමින් මේ සත්‍යයනා කරන්නට අවශ්‍යයි. ඔබ මේ ශ්‍රවණය කරන එකම ඊටාම මහා ආනිසංස ගෙනවිත් දෙන මහා කුසලයක්. එක වචනයක් පිළිබඳව ඔබට ප්‍රසාදයක් ඇති වුණත් පිනතුණි එක මහා කුසලයක්. ඒ වගේම මේ ධර්මය ශ්‍රවණය කරගෙන ඉන්න ඔබට ඇති වෙන්නේ කුසල සිතුවිලි සමුදායක්. ඒක ඔබේ ජීවිතයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. සාසන සංරක්ෂක කුසලය ඒ තුලින් ඔබට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ ධර්මයේ රැක ගැනීම විතරක් නෙමෙයි, ඒ දේ තුලින් සිදු කරනු ලබන ඒ සෙත් ප්‍රාර්ථනාවන් නිසා ඔබේ ජීවිතයට සුවපත් භාවය ඇති කරගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඔබට කායික මානසික සුවපත් භාවයේ ඒ තුලින් ඇති කරගන්නට මේ මහා කුසල ශක්තිය නිසා ඔබට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ ප ဋ ාහන ධර්මය ඔබ ශ්‍රවණය කරන්න. ඒ වගේම මේ ප ဋ ාහන ධර්මය ඔබ සජ්ජායනා කරන්න. ඔබට වන්දනා කරන්නට ඉඩ ලැබෙන අවස්ථාවලදී රුවන්වැලි සෑයට ජයශ්‍රී මහ බෝධියට යන අවස්ථාවලදී මේ ප ဋ ාහන ධර්මය හොඳින් සජ්ජායනා කරන්නට ඔබ පුරුදු අවශ්‍යයි. ඒක නිරන්තර භාවිතයක් ලෙස ඔබ নিরතුරුව ඒක භාවිත කරන්න. එතකොට ඔබට පුළුවන් එහි අර්ථයන් ඔබට විමසා බලමින් මොනතරම් වටිනා ධර්මයක්ද කියන එක සත්පුරුෂයන් හමුවේ තව දුරටත් තොරතුරු විමසා දැනගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මේ පත්තාන ධර්ම සජ්ජායනාව බොහොම සදහැසිත ඇති කරගෙන ඔබ සියලු දෙනාම ශ්‍රවණය කරන්න.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 Amen. පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ 不用再怕。 චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ විමංසාධිපති විමංස සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානං रूपानम् अधिपतिपद्य पद्यो यम् यम् धर्मम् गरुम् हे ये धम्मा उपजन्ति यत्तचेतसिखाधम्मा एते धम्मा ते सङ्गे सङ्ग्रह्मानम् अधिपतिपच्चयेन पच्चयो अधिपतिज्ञानसञ्जात शब्बन्नरंसिभासुरम् सम्बुद्धम् शब्ददस्सामि वन्दामि पूजयामहम् अनन्तरपच्चयोगी चक्षुविज्ञानधातु สังสัมปยุตตกาจธัมมามโนธาตุยาสังสัมปยุตตกานัญเจธัมมานังอนันตปัจเจเนปัจเจโยมโนธาตุตังสัมปยุต सम्प्रयुक्तका ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාගතානං කතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මා පච්චයේන පච්චයෝ යේ සංයේ සංධම්මානං අනන්තරා යේ යේ ධම්මා උපජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සංකේ සංධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ චාත චබ්බන්නරං සිභාසුරං සම්බුද්ධං සබ්බ දස්සාමින් වන්දාමි පූජයාමහං සමනන්තර පච්චයෝති චක්කු විඤ්ඤා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යා චිත්තචේතසිකා ධම්මා හේතේ ධම්මා තේසං තේසං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර ඥානජාත චම්බන්න රන්සි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් वन्दामि पूजयामः सहजातपच्चयो

පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ ඕක්ඛන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ महा යාච සංසම්පයුත්තකා පංචේ උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ नम् पाच्यमानम् अभ्यासतानम् धम्मानम् उपनिशयपाच्ययेन पाच्ययो उरिमा पुरिमा अभ्यासता धम्मा पाच्यमानम् पाच्यमानम् පච්චයෝති Sampai um, විපාකපච්චයේන පච්චයෝ විපාකඥාන සංජාත චම්කන්නරන්සි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාවින් වන්දාමි පූජයාමා สิมา සම්බුද්ධං සබ්බ දස්සාමින් වන්දාමි පූජයාමහං අත්තිපච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා धिपच्ययेन पच्चयो ॐ कान्तिक्रमे नागरूपम् अन्यमन्यम् अतिपच्ययेन पच्ययो चित्तचेतशि आदम्ना चित्तसमुत्थानानम् रूपाणम् अतिपच्ययेन पच्चयो महाभूता उपादायरूपानम् आस्तिपाच्ययेन पाच्ययो चकायतनम् चक्रुविज्ञानधातुया तम् साम्प्रयुक्तकानम् च ब्रह्माणम् अस्तिपाच्ययेन पच्ययो සෝත විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ඝානායතනං ඝාන විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං අත්ථිපච්චයේ පච්චයෝ ජීවායතනං ජීවා ධම්මා පටිපන්නානං චිත්ත චේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ විගත ඥාන සංජාත චම්පන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං අවිගත පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ ඕකං කික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානං රූපාණං අවිගත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය විගත පච්චයේන පච්චයෝ චක්ඛායතනම් චක්ඛු විඥාන ධාතුයා සංසම්පයුක්ත පානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සෝතායතනම් සෝත විඥාන ධාතුයා සංසම්පයුත්තකානං ච පච්චයේන පච්චයෝ උත්තබ්බායතනං කාය විඥාන ධාතුයා තං සම්පයුක්ත කානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රකායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුයා සං සම්පයුක්ත පානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඥාන ධාතු පත්තන්ති තං රූපං මනෝ ධාතු යාච මනෝ විඥාන ධාතු යාච තං සම්පයුක්ත කාණං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ අවිගත ඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමං ඒකේන සත්‍යවත්තේන සොත්තිමේ හෝතු සබ්බදා ඒකේන සත්‍යවත්තේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සත්‍යවත්තේන